නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතු අත්තාය සංවත්තති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනාවක් ඉදිරිපත් කරමින් වෙසක් සතියේ නිමිත්තෙන් මේ ධර්ම දේශනය අපි තාම ධර්ම ගරුත්වයෙන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය නිවනට පිවිසීමේ දොරටුවක් ධර්ම දේශනාව නිවන් දොරටුවක් ධර්ම සත්‍යයනාව නිවන් දොරටුවක් ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක් භාවනාව නිවන් දොරටුවක් එයින් දැන් මේ වෙසක් සතියේ පුරාම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාදී නිවන් දොරටු විවර කර ගනිමින් සාර්ථක වෙසක් සතියක් පවත්වන්නට දුනා නේද අදත් ඒ උතුම් අවස්ථාවකටයි මේ සම්බන්ධ වන්නේ මාත්‍රුකා කළ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධර්ම පාළියේ සඳහන් වෙන නිතර භාවිතා කළ යුතු සූත්‍ර පාඨයක්. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි යම් ධර්මයක් ආසේවිත බාහවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් පිණිස පවත්නේද එවැනි චිත්තේ සමාන අන් ධර්මයක් ඇත්තේ නැත මහණෙනි චිත්තය ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් පිණිස පවතී මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි දැන් අපි සලකා බලමු මේ සූත්‍ර පාඨයේ අභ්‍යන්තරය සැබවින්ම බුද්ධ ධර්මයේ පරමාර්ථය සිත දියුණු කිරීමනේ සිත දියුණු කිරීමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය සිතට මුල් තැන දීලායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා ආදී බොහෝ තැන්වල සඳහන් වෙනවා කුසල කුසල සෑම ධර්ම ස්වභාවයකට පුරෝගාමි වන්නේ සිතයි සිත ප්‍රසන්න සිතින් යුතුව කරන්නේ කියන්නේ සිතන්නේ නම් ඉෂ්ට විපාක සැප විපාක ලැබෙන බවක් සිත අප්‍රසන්නව කරන කියන සිතන දේ දුක් විපාක දෙන බවක් බොහෝ තැන්වල සඳහන්ව පවතිනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අපේ සිතෙන් අපට ගන්න මොනතරම් වැඩ කටයුතු තිබෙනවාද කියලා. අත්වාසයෙන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ආසේවිත භාවිත බහුලීකත කියන වචන තුනක් ආසේවිත කියන්නේ යම්කිසි ධර්මයක් පළමුවෙන් පටන් ගැනීම භාවිත කියන්නේ නැවත නැවත යෙදීම බහුලීකත කියන්නේ බහුල වශයෙන් යෙදීම මේ සිත කියන ධර්මතාව ආසේවිත භාවිත බහුලීකත වශයෙන් පුරුදු කර ගන්නා ලද්දේ නම් මහතෝවත්තාය කියන්නේ ස්වල්පාර්ථයක් නෙමෙයි මහත් වූ අර්ථයක් මහත් වූ ප්‍රයෝජනයක් මහත් වූ ආනිසංසයක් ලද හැකි බවයි අපි සලකා බලමු සිත කියන එක අරූපී ධර්මයක් නේ සිත කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි සිත දැනගත හැකි වන්නේ සිතින් ගන්න අරමුණු අනුවයි කෙනෙක් සන්තෝෂයෙන් ඉඳිමු සන්තෝෂයෙන් ඉන්නකොට මුහුණ ලස්සනයිනේ සිනාමුසු මුහුණක් දකින්න ලැබෙනවනේ දුක් මුසුමුහුණක් ඒ වෙලාවේ නැහනේ. එතකොට ඔහුගේ ඉරියව් පැවැත්ම සකස් වුණේ සිත නිසා. අන්න සිත තේරුම් ගත්තේ කාර්මුණක්. සිත කනගාටුවෙන් තියෙන වෙලාවේ මුහුණ අවලස්සනයිනේ. කනගාටුදායක මුහුණක්නේ පේන්නේ. එතකොට අපි අරමුණෙන් දැනගන්නවා මෙන්න සිත කනගාටු සහිත සිතක් බව. ඔය වාගේ අපට ලැබෙන අරමුණු තුලින් තමයි සිත මැනගන්නට පුළුවන් වන්නේ. සරාග සිත, විතරාග සිත, සදෝස සිත, විත දෝස සිත, සමෝහ සිත, විත මෝහ සිත ආදී මා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 16 ආකාරයකට සිතේ අවස්ථා තේරුම් ගන්න උපදෙස් දීලා තියෙනවානේ. මෙන්න මේක නිසා සිතින් ගන්න අරමුණු තුලින් සිත අපට මැනගන්න පුළුවන්. දැන් සමහර විට කෙනෙකුට යම් කෙනෙක් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ಗುಣ කියනවා. ඒ වෙලාවේ ඔහුගේ සිත ඉපිලී යනවා නම් ඔහුගේ සිත ආඩම්බර වෙනවා නම් ඔහුගේ සිත බලවත් ප්‍රමෝදයටපත් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අන්න ආසාවක් අන්න මාන්නයක් ඒ හිතේ පහළ වුණා කියලා. යම් කිසි විදියකින් ස්තුති කරන වෙලාවේ සැලෙන්නේ නැතුව, කම්පණේ වන්නේ නැතුව, උදන් වන්නේ නැතුව, අත්කොල සංගාන්නේ නැතුව, සාන්තව, තන්පත්ව ඒට සවන් දීගෙන ඉන්න තරම් සමත් නම් අකම්පිතව අන්න ඒ තනත්තාගේ සිත බොහොම සංසුන් සිතක් බව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අනුව සිතේ පැවතුම් අපි තේරුම් ගනිමු. එතකොට මේ සිත දියුණු කර ගැනීමට බුද්ධ ධර්මයේ තියෙන උපදේශ රාශියක්. එයින් ප්‍රධාන තැන ගන්නවා භාවනාව. භාවනාවේ තියෙන කොටස් දෙකක් සමත භාවනාව සහ විපස්සනා භාවනාව නමින්. සමති කියන්නේ සංසිඳීමේ භාවනාව. විපස්සනා කියන්නේ පරමාර්ථයන් අවබෝධ කර ගැනීමේ භාවනාව. මේ භාවනාව භාවනාව කියන වචනේ බොහෝම ගරු කටයුතු වචනයක්. මේ ගරු කටයුතු වචනය අපි ආරක්ෂා කරගන්න වටිනවා. මණිකක් කියන මේ ද්‍රව්‍ය මණික කියන එක රත්නයක් නේ. මේක දැලි දූවිලි වැදෙන තැනක තියුවොත් වරදක්. මේක හොඳ සුදුසු තැනක ගෞරවාන්විතව තබා ගත්තොත් මණික දීප්තිමත් දීර්ඝ කාලයක් පවතිනවනේ. ඒ වගේ තමයි භාවනාව කියන එක ගරු කටයුතු දෙයක්. දැන් බොහෝ සෙයින් මේ භාවනා කරනවා භාවනා කරනවා කියලා ප්‍රසිද්ධව කරන දේවල් තියෙනවා. එයින් සමාජයේ භාවනා කියන වාක්‍ය කාලේ හිටියනේ මාතික මාතා කියලා සදහවක් මව් කෙපන්නේ ශික්ෂාපදයක්ම මම භාවනා කරනවා කියලා කියන්නත් තහන. උත්තරී මනුස්ස ධර්ම ශික්ෂාපදේ තියෙනවනේ අන්තමසෝ ශුඤ්ඤාගාරය අබිරමාමීති මම විවේක තැනක ඉඳගෙන විවේකව හිත දියුණු කරගන්නවා කියන්නවත් හැප නැහැ. ඒතරම් මේක ගරු කටයුතු දෙයක්. ඒකට කියන්න ඕනේ බොහෝ තැන්වල තියෙනවා සමන ධම්මං කරෝම සමන ධම්මං කරෝමි සමන ධම්මං කරොන්ති මෙන්න හොඳ වචනයක්. මහානදම් පුරනවා. මහානදම් පුරමි මහානදම් පුරනවා මේ වාගේ වචනේ කැපයි. එතකොට එයින් මහානදම් පුරනවා කියන එක මොකක්ද කියන එක විමසුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්. අර බුද්ධ කාලේ හිටියනේ මාතික මාතා කියලා සදහවත් මව් කෙනෙක්. එතුමියගේ ගම ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයක් පැවතුණා. ස්වාමීන් වහන්සේලා 69ක් වස් යසුවා. මේ ගමේ පින්දපාතයේ යැපෙමින් භාවනා කළා. එක දවසක් මේ මාතික මාතාව තමන්ගේ පිරිසත් එක්ක ගියා ආරණ්‍යයට. ස්වාමීන් වහන්සේලා නැහැ. කැපකරුවෙක් හිටියා. gediye හැඳෙව්වාම තැන්තන් වලින් කෘක්ෂවන් වලින් එහි මිහින් ස්වාමීන් වහන්සේලා පැමිණ තම තමාට නියමිත ආසනවල වාඩි වුණා. මේ මාතාව ගෙන ගිය ගිලන් ප්‍රසාදයේ පිළිගන්නල වැඳලා ඇහවා ස්වාමින් වහන්සේ ආර්යයන් වහන්සේලා මොකද මේ තැන්තන් වල ඉඳලා ආවේ? එක්තැනක දකින්නේ නැත්තේ. ඉතින් ස්වාමින් වහන්සේලා කිව්වේ මෑණියනේ අපි මේ මහානදම් කරනවා. එතකොට මේ මෞතුමී බුද්ධිමන්ත නිසා ඇහවා ස්වාමිනේ මහානදම් කරනවා කියන්නේ මොකක්ද? මෑණියනි අපේ මේ ශරීරයේ හේසා ලෝමා නකා දන්තා තචෝ ආදී කොටස් 32ක් තියෙනවානේ. මේක පිළිකුල් වශයෙන් සහ ධාතු වශයෙන් සහ කසින වශයෙන් භාවනාවට නංගනවා. එතකොට මෞතුමිය අනේ ස්වාමීනි ඒක ස්වාමීන් වහන්සේලාට විතරක් දෙකැප ගියේ අපිට කැප නැන්ද? කැපයි කාටක් කරනවා නම් හොඳයි. අනේ ස්වාමීනි මට කියලා දෙන්න. ස්වාමින් වහන්සේලා කියලා දුන්නා මේ කරන හැටි භාවනා කමඨාන කියලා දුන්නා. ඉතින් මෙතුමිය සසර පුරුදු කරපු කෙනෙක් නෑ. එනිසා මෙතුමිය ගෙදර ගිහින් මේ දත් පින්සාකාර භාවනා වැඩුවා. එතුමියට පිළිකුල් වශයෙන් ධ්‍යාන ලැබුණා, කසින වශයෙන් ධ්‍යාන ලැබුණා, ධාතු මනසිකාරයෙන් විපස්සනාට හැරුණා. එතුමියට පුළුවන් වුණා සෝවාන්, සතරදාගාමි, අනාගාමි කියන මාර්ගඵල තුනක් අවබෝධ කරගන්න ලැබුණ අභිඥා බල සහිතව. ඒ කියන්නේ పూర్වේ නිවාස අභිඥාව ලැබුණා. දිව්‍යං චක්ෂුර විඥානය ලැබුණා. පරසිද්ධාන්නා චේතෝපරි අභිඥාව ලැබුණා. ඒ වගේම දිව කන් නුවණ දිව්‍ය ස්රෝතස අභිඥා ලැබුණා. ඉරිදිවේද ලැබුණාද කියලා නෑ ලැබෙන්නත් ඇති. එතකොට මේ නිසා ඒ මාතුමිය දැන් ස්වාමින් වහන්සේලාගේ සිත් බල බලා ස්වාමින් වහන්සේලාට ගැළපෙන අයුරින් සිව්පස්සේ ලැබෙන සැලසුවා. වැඩි කල් ගියේ නෑ ඒ මාතුමියගේ උපකාර නිසා ස්වාමින් වහන්සේලා 69ම සෞඛ්‍ය නසා අරිහත්ත්වයටපත් වුණා. එයින් පැහැදිලි වෙනවා මේ භාවනාව කිනක කොච්චර ගරුත්වයෙන් ආරක්ෂා කළාද කියලා වචනේ. මහානදම් කරනවා කිව්වා මිසක් අපි මේ භාවනා කරනවා කිව්වේ නෑනේ. අන්න ඒක නිසා ගරු කටයුතු වචනයක්. දැන් අපි සලකා බලමු මේ භාවනාවේ අවස්ථා දෙක. සමත භාවනා, විපස්සනා භාවනා. සමත භාවනාවේ තියෙනවා මාත්‍රිකා 40ක්. කසින නමින් භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුසති භාවනා 10ක්, බ්‍රහ්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ ප්‍රතිකූල සංඥා භාවනා 1ක්, ධාතු මනසිකාර භාවනා 1ක්. සියල්ල 40. මේ 40න් කෙරෙනවා සිත සංසිඳ වීම. කුමක්ද මේ සිත සංසිඳ වීම කියන්නේ? අපේ සිත නිතරම අලු ගොඩකට ගලක් ගැසූ විටමින් ජල තලයකට කැට කැබලිටක් කෝටු කෑල්ලක් දැමූ විටමින් ගහක් මුදුනක බැඳ කොඩියක් මෙන් නිතර සැලෙන ස්වභාවය විසිරෙන ස්වභාවයයි තියෙන්නේ. ඒ මොකද මේ සිත නිතරම බලාපොරොත්තු වෙන සැප හොයන්නේ. අත්ෙන් අත්යට පැන පැන යන මේ රිලා වඳුරු වැනි සතුන් නිතරම රසමියුරු පළතුරු සොය සොයා කොළදළු සොය සොයා පැන පැන යනවා. ඒ වගේ මේ මැස්සෝ නොඑක් විදිහේ සුවඳ මල් සොය සොයා යාසර කරනවා. ඒ වගේම මේ සිතේ ස්වභාවය සැප හොයනවා. ඇත්ත වශයෙන් සිත බොහෝම වාසනාවන්ත එකක්. මේ සැප හොයන සිතට නේම සැපයක් නැති නිසා ඒ ඒතන විසිරි විසිරි පවතිනවා. ආවල් දේ හරි කියලා තේරුම් ගන්න සිතට අරමුණක් නැති නිසා. එතකොට මෙන්න මේ නොසන්සුන්කම තුලින් අපේ සිත අඳුරු කරන ධර්මතා පහක් පහළ වෙනවා. ඒවාට කියනවා පංච නීවරණ කියලා. මොනවාද? කාමච්ඡන්ද නීවරණ. මේ පස්කම් සැප ගැන සිත සිතා සිටීම. ව්‍යාපාද නීවරණ නොඑක් නොඑක් අරමුණ ගැන නුරුස්සන ගති ප්‍රතිගසිත පහල කර ගැනීම. තීන මිද්ද නීවරණේ ඇලිමැනි අසලදු අලස ගති හා මේ මන්දෝත්සාහී බව. උද්දච්ච කුක්කුච්ච නීවරණ සිතේ විසිරී යාම සහ පසුතැවිලි ගතිය. විචිකිච්ඡා නීවරණය සිතේ සැකය සංකාව. මේ ගති පහ මේකට කියනවා පංච නීවරණ. මේවා එකක් හරි තියෙනවා නම් සිතේ නෑ සාන්ති බවක්. සිතේ සංසුන් බවක් නැහැ. සිත බොහෝම අකර්මණ්‍යයි. අඳුරුයි. මෙන්න මේ தত্ত্বය තියෙන නිසා තමයි සිතට සපක් නැත්තේ. එතකොට සමත භාවනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ පංච නීවරණ සිතින් යොමුයි පහ කිරීමයි ඉවත් කිරීමයි යටපත් කිරීමයි. එයින් ලැබෙන සංසිඳීමද කියනවා සමත කියලා. ඒක සම්මුති අරමුණකින් තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ අරමුණේ සමත කියන්නේ නැහැ. සම්මුති අරමුණේ තමයි සමත වශයෙන් සංසිඳීමට පත්වන්නේ. දස කසන කියන්නේ සම්මුති අරමුණ. දස ආසුභ කියන්නේ සම්මුති අරමුණ. බ්‍රහ්ම විහාර කියන්නේ සම්මුති අරමුණ. හැබැයි මේ අනුස්සති භාවනා තුළින් දෙකක් පමණක් සම්මුති අරමුණු තියෙන අනිත් අටම පරමාර්ථ අරමුණු. ආර්ය පටික්කුල සංඥා ධාතු මනසිකාර දෙක පරමාර්ථ අරමුණු. එවාගේම අරූප භාවනා හතරෙන් දෙකක් සම්මුති දෙකක් පරමාර්ථ පරමාර්ථ අරමුණු තියෙන ඔක්කොම 10යි. ඒ පරමාර්ථ අරමුණු වලින් කියන්නේ රූපාවචර ධානය වැඩෙන කර්මස්ථාන 40න් පරමාර්ථ අරමුණු 10ක් තියෙනවා. ඒවා ධ්‍යාන බාට හිත වැඩෙන්නේ උපචාර සමාධි වශයෙන් නිවන යටපත් වෙන සමාධිය ලැබෙනවා. අනිත් 30ම ධ්‍යාන බාටපත් වෙනවා. ප්‍රථම ධ්‍යාන ලැබෙන භාවනා තියෙනවා. ප්‍රථම ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 11ක්. අසුභ භාවනා 10යි පටික්කුල මනසිකාර භාවනාව. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුන බැගින් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෙත්තා කරුණ මුදිතා. ආනාපාන සතියයි දසකසිනියයි කියන මේ 11න් පුළුවනි රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න. උපේක්ඛා බ්‍රහ්ම විහරණින් රූපාචර හතරවෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන්. අරූප සමාපත්තියකින් අරූප සමාපatti වශයෙන් චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත සමාධියක්. එතකොට මෙන්න මේ සමත භාවනා තුළින් පුදුමාකාර මානසික සංසිඳීමක් ලැබෙනවා. එපමණක් නෙමෙයි මනසට විශාල ආලෝකයක් ලැබෙනවා. දැන් දස කසින වැඩීමේදී කසින නිමිත්ත කියන ආලෝකය පුදුමාකාරයි. මේ ආලෝකය තමන් ඉන්නවට විතරන්නේ මේ සක්වලට දසදහස් සක්වලට කෙල ලක්ෂයක් සක්වලට අනන්ත සක්වලට උඩ යට සරස විහිදුවන්න පුළුවන්. එසේ විහිදුවන්න පුළුවන් ආලෝක සම්භාරයක් මේ කසින භාවනා තුලින් ලැබෙන. එවාගෙම ආනාපාන සතියෙන් ආලෝකයක් ලැබෙනවා ඒක තමවට පමණයි ඈතට විහිද වීමක් නෑ. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට නම් දසදහස් සක්වල අනන්ත සක්වලට ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකේ පැතුරුන බව සඳහන් වෙනවා. දැන් අපි සලකා බලමු මේ භාවනා තුළින් අපට මොනතරම් සැනසුමක් ලබා ගන්න පුළුවන්ද කියන්නේ. මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙන එකම දේ සැනසුමනේ. වාඩි වෙන්න ඕනේ සනසුමින්, නැගිටින්න ඕනේ සනසුමින්, ආහාරය ගන්න ඕනේ සනසුමින්, ඇවිදෙන්න ඕනේ සනසුමින්. එවාගෙම කටයුතු කර්මාන්ත රාජකාරී කරන්න තියෙන්න ඕනේ සනසුමින්. මේ සනසුම නැති නිසා තමයි හැම වෙලෙම අසහන කාර්යව බොහෝම නොසන්සුන් භවයෙන් කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ. මේ தත්ත්වය අපට යටපත් කරන්න ඇති කොම පිළිවෙත තමයි මිල මුලදකින් ගන්න නැති ප්‍රවේණියෙන් නොලැබෙන දස දිසාවේ කොතනකවත් සොයාගන්න නැති තමාගේ සිත තුලින් උපදවා ගන්න පුළුවන් ශක්ති විශේෂය. මේක තමාගේ සිත තුල තමයි තියෙන්නේ. ඒ සිත සංසුන් කරවා ගැනීම සඳහා නියම පිළිවෙත් මඟක් මේ භාවනා තුලින් ලැබෙන. පින්න තුන් අහලා තියෙනවා නේද? සාමාවති රාජමහේසිකාව. උදේනී රට කොසඹෑ නුවර උදේන රාජ්‍යරුවන්ගේ රාජමහේසිකාව සාමාවති. මෙන්න මේ ඇතුළු 500ක් දෙනා බෞද්ධයන් වුණානේ. කුජ්ජුත්තරා උපාසිකාගේ බණ අහලා මේ 500ක් දෙනා කෙරෙහි මහා ගන්ධිය කියන රාජ මහේසිකාව ඒ රජුරුවන්ගේම තුන්වෙනි මහේසිකාව වෛර බැඳගත්තනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන වෛරය නිසා මේ පිරිස කෙරෙහි වෛරය බැඳගත්තා. වෛරය බැඳගෙන පුදුමාකාර උපක්‍රමයකින් රජුරුවන්ගේ හිත සාමාවතය ඇතුළු පිරිස කෙරෙහි බිඳෙවුවානේ. ඒක දිග කතාවක් ඒ වෙන යන අපි දෙක වෙලාවක් ගන්නේ නැහැ. ඒ කියන්නේ සාමාවතීගේ මාලිගාවේ තියෙන රජතුමා පරිහරණය කරන වීණාව ඇතුලේ නයි පැටියෙක් හංගලා තියලා ඕකෙන් තමයි රජුරෝ මේ බිසව කෙරේ බිඳෙවි. රජුරුවන් හිත බිඳෙවි. අන්තිමේ රජුරෝ කෝපාවිෂ්ඨ වෙලා රජ මිඳුලේ පේලියට මේ 500 හිටවලා දහසක් බැලති දුන්නක් අරගෙන විසපෙව දියමන්ති තුඩ ඇති ඊතලයකින් විද්දනේ 500 එකම එකී තලෙන් මරන්ටයි විද්දේ හැබැයි පුදුම දෙයක් වුණා මෙන්න භාවනාවෙන් ලබන්න තියෙන චිත්ත ශක්තිය. සාමාවතේ තමන්ගේ මිතුරියන් 500ට කිව්වා සහෝදරීවරුනි කනගාටු වෙන්න එපා, බය වෙන්න එපා, දුක් වෙන්න එපා, නිහඬ වෙන්න එපා, මෙත් වඩන්න, මෙත් වඩන්න, මෙත් වඩන්න. සාමාවතේට හොඳට පුළුවන් මෛත්‍රී භාවනාව. එය 500ට පුළුවන් මෛත්‍රී භාවනා. සියලු දෙනා එක හිතින් මෛත්‍රී වැඩුවානේ. මේ මෛත්‍රී බලයෙන් හිතේ ශක්තිය කොච්චර පිහිටුණාද බලන්න ඒ වෙලාවේ රජ්ජුරුවන්ට දුන්න ඇදගත්ම විතරයි ගස්සන්න බෑ. රජ්ජුරුවන්ගේ අත්පා සියල්ල දර දඬු වුණා. හරියට සිටියම් රුවක් වාගේ වුණා. මැටි රුවක් වාගේ වුණා. රජ්ජුරුව භීතයටපත් වෙලා දහඩිය මුගුරු වැගුරුණා. ටික වෙලාවක් සමාපත්තියක් වාගේ මෛත්‍රී ධ්‍යාන වැඩෝ සාමාවතී මෛත්‍රී ධ්‍යානෙන් අවදි වෙලා මේ රජතුමාට තමන්ම කතා කළා. ඇයි රජ්ජුරුව දාඩිය දාගෙන ඉන්නව අත්පා හොල්ලන්නේ බෑ. මේ බිසව කිව්වා මහරජුරවන්ද බය හිතුණාද? එතකොට අය මෙන්න සිහියාවේ කතා කරන්නේ. එහෙමයි මට ලොකු බයක් ඇති වුණානේ. එහෙනම් මහරජුරෙනි මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතරේ නෑ නේද? ඒ පියා නෙමෙයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මගේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍යාවක් මම. එතකොට මේ රජුරව දැන් හිත මුරුදු වුණා. අත්පා ලිහිල් වුණා. මේවා පැත්තකට වීස කරලා සාමවතගේ පාවැන්දනි. තමන්ගේ බිසෝගේ පාවැන්ද. කිව්වා අනේ දේවයන් වහන්සේ මට නෙමෙයි වඳින්නේ. මගේ පියාණන් වහන්සේට වඳින්නේ. රජුරෝ ඒ වෙලාවේ තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සිහි කළ තුන් සැරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියා নমස්කාර කොට තෙරුවන් සරණ මේ මොන ආශ්චර්යයක්ද? අර සාමාවතිය ඇතුළු පිරිසේ හොඳට භාවනාව දියුණු කළ තිබුණා. අන්න සිත ආසේවිත <clears throat> භාවිත බහුලීකත වශයෙන් පුරුදු කරගත්ත නිසා මොනතරම් වැඩක් කරගන්න පුළුවන් වුණාද ඒ කියන්නේ සිත දියුණු කර ගැනීමට මෛත්‍රියෙන් මොනතරම් පිහිටක් ලැබුණද අන්තිමේ මේ අදාන්ත රජතුමා සුදාන්ත වුණානේ එපමණක් නෙමෙයි ඒ මාගන්ධයේගේ ක්‍රියාකලාප සියල්ලම නවතින්නත් ඒක හේතු වුණා රජුරු ඊට පස්සේ අනුන්ගේ කේලම් බාරගත්තේ නැහැ හැබැයි ඉතින් මේ පිරිසට කර්ම විපාකයක් තිබුණා పూర్වේ ඒක නිසා රජුරුවන් නැති වෙලාවක උයනට ගිය වෙලාවක මාගන්ධියගේ සුළු පියාලවා මේ සාමාත්‍යදලු පිරිස මාලිගා පිටින් වට කරලා ගිනිබත් කළා. ඒක තින් කර්මික විපාකයක් යතු ආනන්තරීය කර්මයක් කරගත්ත මෙලොවම විපාක ලැබුණා. ඔය පින්නතුන් දන්නවා නේද? රජගානුවර සිටියේ පුණ්‍ය සිටුවරයාගේ දියණිය උත්තරාව. මේ උත්තරාව දාස් 15ක් විවේකාරගෙන සිටු පුත්‍රයාගෙන් විවේකාරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නා. ඒ කාලේ කහවණු 15000ක් ගෙවලා සිරිමාව තමයි තමන්ගේ ස්වාමියාට බාර දීලා හිටියේ. මේ සිරිමාව 14 වෙනි දවසේ මතු මහන්තලා විඳගෙන බැලුවා මේ උත්තරාව ඇතුළු පිරිස දැලි වැකුණු ඇඳුම් ඇඳගෙන මේ මුළු තැන්ගේ දම් පිහිනෑට දැක්කා. මෙතුමේ කීර්ෂාවක් ඇති වුණානේ. දාගෙන ආවා. ඇවිල්ලා ආර දානීය සඳහා කැකෑරෙමින් තිබුණු විශාල තෙල් හට්ටියක මේ ගිනියම් වෙලා තියෙන තෙල් කිනිස්සක් අරගෙන ඉසට වැක්කිරුවානේ. මේ උත්තරා වගේ උත්තරා හොඳට භාවනා දියුණු කරපු උපාසිකාවක්. මේ උත්තරාව සිරිමාමියක කරන්න ලෑස්ති වෙනකොටම මෛත්‍රිය පටන් ගත්තා. මේ හැම වෙලාවෙම කරන්නේ මෛත්‍රිය තමයි. මේ දානු යන්නේත් මෛත්‍රිය වඩ වඩා. ඒ වගේම තමන්ගේ වත් පිළිවෙත් කරන්නේ මෛත්‍රිය වඩ වඩා. මේ භාවනාවෙන් හිත දියුණු කරගන්න පුළුවන් වුණාම අතරක් නෑර පුළුවන්කම ලැබෙනවා භාවනා මනසිකාරයකින් දවස ගෙවන්න. ඒක ඉතා වැදගත් දෙයක්. මේ භාවනාවෙන් හිත දියුණු කරගන්න පුළුවන් වන්නේ මෙහිමයි. අතරක් නෑර ඒ තමන්ගේ චිත්ත පරම්පරාව මෛත්‍රී සිත් පරම්පරාව බාට පමුණවා ගන්න. අන්තිමේදී ඒ උත්තරාව මෛත්‍රිය වඩ වඩා එන්නකොට ඉස මුදුනට මේ කැකෑරුණු තෙල් කිනිස වැක්කරුවාම දහසක් වරක් පිසු සීතලම සීතල තෙලක් ඉසේ වැක්කිරුවාගේ සිහිල් වෙලා ගියානේ. පුදුමයි. ඒ කියන්නේ මේ ගිනියම් වෙච්ච තෙලේ සීතල වුණා. දෙවෙනි එක වක් කරන්න හදනකොට බැරි වුණා 16න් ඇවිල්ලා අල්ලගත්ත සිරිමාව. එතකොට මේ උත්තරාව මෛත්‍රී සිතින් අවදි වෙලා අර තමන්ගේ 16න් වළක්වලා සිරිමාවට සමාව දුන්නා. පහවදා සිරිමාව දානශාලාවට කැඳවලා එතුමියා තින්න දානේ පිළිගන්වන්න සලස්සලා බුදුබණ අස්සවලා සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරවා දෙන්නත් සමත් වුණා මොනතරම් පුදුමද භාවනාවෙන් සිතක් දියුණු කරගත්තාම කෙනෙකුට පමණක් නේ තවත් අයට පිහිට වෙන්න පුළුවන් හැටි. මේ වාගේ එකක් මේ දහසක් දෙය අපට හඳ ලැබෙන. පින්තුන් අහලා තියෙනවා නේද? බුද්ධ කාලේ සුබ්‍රහ්ම කියලා දිව රාජයෙක් තවතිසා භවනේ නන්දන වනයේට දහසක් දෙවඟනම් එක්ක ගිහිල්ලා 500ක් දෙවඟනම් මල් නෙලනවා. 500ක් දෙවඟනම් මල් වඩම් ගොත ගොතා රජුරවන්ට පලන්දවනවා. ඔය ගායනා ගීතිකා කියමින් ස්තුති කරමින් මහා පුදුම මේ උත්සවයක්. ඔය අතරතේ මේ දිව්‍ය රාජයාට 500ක් දෙනා දකින්නේ. මේ මල් නෙලමින් හිටියේ 500ක් දෙම ගණන් එක්කෙනෙක්වත් නැහැ. දිවසෙන් බැලුවා මෙයාට කොහෙද ගියේ? ඔයවත් ගියා නෙමෙයි. ඒ මොහොතේම 500ම චුත වෙලා අවීචිමා නරකේ ඉපදිලා. අපරාපරියේ අකුසල කර්මයක් එළඹ සිට 500ම අවීචී ඉපදිලා. මොනතරම් සාහසික සිද්ධියක්ද භයානක සිද්ධියක්ද දිව්‍ය ලෝකෙදල කෙලියෙම අවීචයට ගියලා ඊළඟට බැලුවා Tamanta ඉතිරි 500ටයි ඉදිරියට නම බැලුවම තා 17000කින් ඒ ඇත්තන්ටත් යන්න කර්ම විපාකය දැන් දෙපැත්තකින් විශාල මානසික ਸੰతాපයක් ඇති වුණා ඒ කියන්නේ සිතේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා දැන් මේක කියා ගන්න කෙනෙක් වෙන නෑ අර 500ත් එක්කම ආව ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න ගාථාවක් කිව්වා. ස්වාමීනි සිද්ධ වෙච්ච දේවල් ගැනයි සිද්ධ වෙන්න තියෙන දේ ගැනයි අපේ සිතේ තැතිගෙන තියෙනවා. උත්‍රාසයටපත් වී තියෙනවා. ඒ වගේම කම්පණයටපත් වී තියෙනවා. අනේ ස්වාමීනි මේ තැති ගැනීම උත්‍රාසයටපත් වීම කම්පණය සංසිඳුවා ගන්න යම් පිළිවෙතක් ඇතොත් අපට අවසර ලැබේවා කියලා ගාථාවකින් කිව්වා. නිච්ඡං උත්‍රස්තමිදං චිත්තං නිච්ඡං උබ්බෙග්ගමිදං මනෝ අනුප්පන්නේසු චිත් කම්මේසු අතෝ uppatitesu ce sace atti anutrastan tammi akkahi puccitu මේ සිද්ධ වෙච්ච දේ ගැනත් සිද්ධ වෙන්න තියෙන දේ ගැනත් අපේ සිත නිතරම උත්‍රාස්ත වෙලා තියෙනවා උද්විග්ග වෙලා තියෙනවා බියටපත් වෙලා තියෙනවා අනේ මේ තැතිගන්නේ නැති තැනක් තේනවා නම් පිළිවෙතක් තේනවා නම් අපට අවශ්‍ය ලැබේවා ඒ වෙලාවේ සරුවක් යන් වාසේ දේශනා කළ බොහෝම වටිනා භාවනා ප්‍රතිසංයුක්ත ගාතාවක් නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්ින්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සංගා සොත්තිං පස්සාමි පාණිනං දිවි රාජේනි නාඤ්ඤත්‍ර බොජ්ජංගා බොජ්ජංගාත නොවැඩුවොත් නාඤ්ඤත් ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රිය සංවරය නොවැඩුවොත් තපසා නාඤ්ඤත්‍ර සීල භා සීලවන්ත භාවය නොවැඩුවොත් නාඤ්ඤත්ල සබ්බ නිස්සංගා සියල්ල කෙරේ බැඳුම් අත් නොහැරියොත් සොත්තිම් පස්සාමි පාණිනං සත්‍යන්නේ සපක් නොදකින්නෙමි. බුද්ධංග නොවැඩුවොත් සීලවන්ත භාවයේ නොවැඩුවොත් ඉන්ද්‍රිය සංවරයේ නොවැඩුවොත් සියල්ල කෙරේ ආසාවත් නොහැරියොත් සනසිල්ලක් නැහැ. සනසිල්ලක් ලබන්නට නම් කැට ගැනීමක් නැතුව ඉන්න නම් බොජ්ජංග වඩන්න, සීලවන්ත වෙන්න, ඉන්ද්‍රිය සංවරය වඩන්න, සියල්ල කෙරේ බැඳීමක් හරින්න. මේ ධර්මතා හතරක් ගුණ ධර්මතා හතරක් පහදා දෙමින් ගාථාව දෙසුවා පමණයි මේ 500ක් දෙනා සහිත සුබ්‍රක්‍මර දිව රාජයා පුරාකෘත කුසලානුභාවයේ මතුවීමෙන් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. අන්න භාවනාවක් සුළු මොහොතකදී එතුමාට වැඩිච ඇති. එනිසා භාවනාවෙන් සිත දියුණු කිරීම කියන එක අවුරුදු ගණන් නෙමෙයි. ඒක තත්පරයකින් විනාඩියකින් දියුණු කරගන්න පුළුවන්. මේ ගැන අපි සාවධාන වෙන්න ඕනේ. මේ සිත දියුණු කර ගැනීමේ පිළිවෙත් තා ගොඩාක් කාරණා තියෙනවා. අපි සලකා බලමු. දැන් අපේ සිත නිතරම සැප හොයනවා කියවනේ. ඒ කොයි විදිහේ සැපද? සැප જાති දෙකක් තියෙනවා. සාමිස සැපය, නිර්ාමිස සැපය. සාමිස සැපය තමයි ඉන්ද්‍රියම් පිනවීම ලැබෙන අප්තෘප්තිකර සැපය. හරියට විපාසර ලුණු දිය පානය කරන්න වගේ නොසන්සිඳෙන සැප මේ ආසාව තමයි සාමිස සැපය. ඒ කියන්නේ පස්කම් සැපය. නිරාමිස සැපය නම් කුසල ධර්මයන් සම්බන්ධ දන් දෙමින්, සිල් රකිමින්, භාවනා කරමින්, මානසික පිරිසුදු බව ලබමින් ඇති කරගන්න සැපයට කියනවා නිරාමිස සැපය. કૃષ્ණා දෘෂ්ටියෙන් මිශ්‍ර නොවෝ සැපයයි නිරාමිස සැපය. සාමිස කියන්නේ કૃષ્ණා දෘෂ්ටි දෙකට අරමුණු වෙනවා. કૃષ્ණා දෘෂ්ටි දෙකෙන් තොර වුණා වූ එයින් මිශ්‍ර නොවෝ සැපයට කියනවා නිරාමිස සැපය. ඒ නිර්ාමිස සැපේ භාවනාවක් කරනකොට තමයි විශේෂයෙන් දැක ගන්න පුළුවන්. අර සඳහන් වෙනවානේ යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානත. යම් යම් පමණකින් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ වෙලාවේ අමෘතය දකින්නා හා සමානව පුදුමාකාර සෝයක් මනසට ඇති වෙනවා කියලා. ඒ ගැඹුරු තැනක්. නමුත් අපි සලකා බලන්නට ඕනේ අපේ සිත සහනශීලී සිතක්, සංසුන් සිතක් බාට පමුණවා ගන්න භාවනාවක් ප්‍රයෝගික කරගන්නේ කොහොමද කියලා. සතර කමඨාන් කියා භාවනා හතරක් තියෙනවානේ. බුදු ගුණ, මෛත්‍රිය, අසුභ, මරණ සති. මේ බුදු ගුණ වඩන්න වඩන්න අපේ සිත වැඩෙනවා. කුමක්ද වැඩෙන්නේ? ශ්‍රද්ධා ප්‍රඥා දෙක මුල් කොට ඇති බෝධිපාක්ෂ ධර්ම සම්භාරයක් වැඩෙනවා. බුදුගුණ වඩන්න වඩන්න පුදුමාකාර මානසික සුවයක් ලැබෙනවා. ඒ වගේම සිහිනෙන් පවා බුදුගුණ වඩන්නාට පුදුමාකාර දේවල් සතුටුදායක සුබ දේවල් දකින්න ලැබෙනවා. ඒතරම් පුදුම දෙයක් මේ බුදුගුණ. පින්තුන් අහලා තියෙනවා පෙර මීට පෙර ධර්ම දේශනාවකදී කියුණා අපේ පූජනීය ආරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මීට අවුරුදු 60 70කට පෙර උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක බොහෝම පැරණි ආරණ්‍ය සේනාසනයක දින රවුලක් ඇති බොහෝම කලතුණා ප්‍රසාදනීය උපාසක මහත්මී අවිල්ල ඉස්සරහට වැන්දා. ඇහුවා ස්වාමීන් වහන්සේලා මුණගැ. ඉතින් කායගත සති භාවනාව, ආනාපාන සති භාවනාව, එවාගෙම මරණානුස්සති භාවනා සතිපට්ඨාන භාවනා මේ වඩනවා. එතකොට මේ උපාසකතුමා කිව්වා ස්වාමින් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමන්ගේ සුදුසු කර්මස්ථානයක් ඉල්ලාගෙන ඒකනේ වඩන්නේ. දැන් පිරිනිවන් පෑවට පස්සෙත් එහෙම කරන්නේ. පිරිනිවන් පෑවට පස්සේ බුදුගුණ ජීවමානයිනේ ඉතිපිසෝ ගාථාව දවස් 21ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනා කරනකොට බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියට වඩිනවා. ඒ වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා තමාට නියමිත කමඨහන් ලබා ගත යුතුයි. තමන්ගේ චරිතයට අදාළ කර්මස්ථානයට උඩ ලැබෙනවා. ඒ භාවනාවනේ වඩන්න ඕනේ ස්වාමින් වහන්සේ. එතකොට වරදින්නේ නැහනේ. එතකොට අතරමං වන්නේ නැහනේ කියලා මේ පින්වතා ප්‍රකාශ කළා. ස්වාමින් වහන්සේලා බොහෝම සතුටින් එක බාරගෙන පින්ඳපාත වැඩියා. උපාසකතුමා ආරණ්‍යයට ඇතුළු වෙන හැටියට ගියා. ගමට ගිහින් ස්වාමීන් වහන්සේලා පින්දපාත ලබාගෙන දායක පින්නතුන්ගෙන් ඇසුවා මේ උපාසක මහත්මිය කාරණයට ගියයි කවුද මෙන්න මෙහිමයි හැදරුව. ඒ ගම් වාසීන්කෝ ඒ වගේ කෙනෙක් මේ පලාතකවත් නෑ. ආපසු ආරණ්‍යයට වැඩියාම ඒත් නෑ. කවුරුත් නෑ. මේ කවුද? සැබවින්ම ආර්ය දේවතා කෙටි. සිල්වත් උත්තමයන් වහන්සේලාට පිහිට වෙනවානේ මඟ පාදා දෙනවානේ ඊට පස්සේ ස්වාමින් වහන්සේලා තවත් බොහෝ දිනාට කියලා මේ පිළිවෙත වැඩුවා. 100%ක් සාර්ථකයි. බුදුගුණ 21 දවසක් ඇතුළත වඩනකොට 75000 පමණ පිරෙනකොට මෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙවි පේනවා Tamand. හැබැයි පස් දිනකට පමණ පැනිරි කියනවා මට කිව්වා එක්කෙනෙකුටවත් බැරුණා කමට හංගන්න. හේතුව මේකයි. අර දර්ශනීය බුද්ධ රූපේ පේනකොට උතුරාන ප්‍රසාද නිසා සාදුකාර දෙවෙනවා. පෙරලි පෙරලි වඳිනවා. එතකොට අතුරු දහන් වෙනවා. ඒක මන මනා සිහියෙන් මනා නුවණින් සමාධියෙන් නොබිඳ හිතින් ඕනේ ලබා ගන්න. ඉතින් මේකින්ද පැහැදිලි වෙනවා මේ බුදුගුණ භාවනා කරන කොටත් පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන හැටි. අද වුණත් ඕනෑම භාවනා කරන කෙනෙකු බියකට, තැති ගැනීමකට, එවාගෙම નિરાස්වාද භවකට පත් වුණා නම් කරන්නේ තියෙන බුදු ගුණ. බුදු ගුණ වඩනකොට වඩනකොට ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩිම නිසා පුදුමාකාර සහනයක්, පුදුමාකාර අත්දැකීමක් ලැබෙනවා. භාවනා කමඨා නොනවත්වාම දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. පින්තුන් දන්නවනේ දැන් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන 11 මහානිසංසයක් සැපෙන් නිදා ගන්නවා සැපෙන් අවදි වෙනවා නපුරුසේන නොදකින්නවා ඒ වගේම මිනිස්යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියෝ රැක ගන්නවා. වසවිස අවියාවද ගිනි ඉපත්ති වලකිනවා. මුහුණේ වර්ණේ පහපත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හැම කටයුත්තක සිහියෙන් යුක්ත වෙන්න සමත් වෙනවා. මරණ අසන්න මොහොතේ පවා මනා සිහිනුනි යුක්ත වෙනවා. ආයු කෙලවර බඹලෝක දෙනවා. මේ ඔක්කොම හිත දියුණු කිරීමෙන්නේ මේවා මිල මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අද කාලේ කොච්චරවත් නිින්දක් නැති අය ප්‍රතිකාර ගන්නවා. ඒ සියල්ලට වඩා සාර්ථක ප්‍රතිකාරයක් ලැබෙනවා මෛත්‍රියෙන්. මෛත්‍රිය වැඩුවා නම් ඉතා සැපෙන් නිදා ගන්න පුළුවන්. දෙවියන් ඇවිල්ලා ආරක්ෂා කරන මව්පියන් වාගේ අත්හදා බලන්නේ. ඕනෑම විපත්තිදායක අවස්ථාවකදී මෛත්‍රී භාවනා පුරුදු කරනකොට ඒ මොහොතේ මේ ඥානිසංස දකින්න පුළුවන්කම තියෙනවා. යම්කිසි විහාරස්ථානයකට ඇතුල් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ සිත මෛත්‍රියෙන් පුරවා ගන්න ඕනේ. මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් නිරෝගී වෙමි, සුවපත් වෙමි. මා මේ මේ සේනාසනයේ මේ විහාරස්ථානයේ ඉද්දෙන් අහසෙන්න දෙවි දේවතා මඬුල්ලේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී පූජනීය ස්වාමින් වහන්සේලා වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී කැපකරු පින්නතුන් උපාසක පින්නතුන් වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ විහාරස්ථාන වාසී සීල සත්‍යෝ සීල ප්‍රාණීහු සීල භූතයෝ සීල කුජ්ජලයෝ සීල ආත්භාවයත්වෝ සීල ස්ත්‍රීහු සීල පුරුෂයෝ සීල ආර්යෝ සීල අනාර්යෝ සීල දෙවියෝ සීල මිනිස්යෝ සීල විනිපාතික සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා ඒ විහාරස්ථානයේ ඇතුල් වෙනකොටම තමන්ගේ සිත නිවාගෙන ඇතුල්ුනේ. ඉතින් ඒ වැඩේ ඉන්න ගරු ස්වාමීන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙනවා. ඉන්න කැපකරු පින්නතුන්ගේ කරුණාව සහයෝගය ලැබෙනවා. එන යන සදහැවතුන්ගේ අනුකම්පාව සහයෝගය ලැබෙනවා. ආරක්ෂක දෙවිදේවතා මණ්ඩලගේ ආරක්ෂා නිරතුරුව ලැබෙනවා. මේවා මිලමුදල් වලින් නෙමෙයි ලැබෙන්නේ. ඒ සම්පල් ලැබුණේ අර සතියක් වියදම් නොකර මිත්සිත පැතිරවීමෙන්නේ. එච්චර දිග වේලාවක් නැතත් නිදුක් නිරෝගී සුවපත් වේවා කියන වචන මාත්‍රය හරි සිහි කිරීමෙන් ඒ ආනිසංස ලැබෙනවා. යම් කෙසේ රාජකාරී කරන මධ්‍යස්ථානයකට ආයතනයට අතුල් වෙන ඉස්සර ඒ ස්ථානයේ ඉද්දෙන් ඉන්න අහසේ දෙවියන්ට ඒ ස්ථානයේ භාර ප්‍රධාන නිලධාරීන්ට සේවක සේවිකා දීන්ට එන යන සැමටත් අර වාගේ කෙටියෙන් හරි මෙත් සිත පවත්වලා ඇතුල් වෙනකොට ඒ තමන් වෙන රාජකාරිය නිර්පද්‍රෝතව සිද්ධ කරගන්න පුළුවන්. ඒක අපේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයේදී වදාළ උපදේශයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා නම් දේශනා පටන් ගන්න ඉස්සර ශ්‍රාවක පිරිස සියලු දෙනාට අසීමිත මෛත්‍රිය වඩලා තමයි දේශනා පටන් ගන්න. ඒක භික්ෂුන් වහන්සේලාටත් සියලු දේශකයන් වහන්සේලාටත් අදිෂ්ඨාන කොටගෙනම පැවැති උපදේශයක් හැටියට දේශනා කරලා තියෙන අන්දකවින්ද සූත්‍රය. එතකොට මෙන්න මේක නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වැනි භාවනා ක්‍රම අත්හදා තබා ගැනීමෙන් ඒ ඒ වෙලාවට පුදුමාකාර අනුසස් ලබා ගන්න පුළුවන්. දැන් සමහර විට තමන් බලාපොරොත්තු වෙනට වඩා ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් මේ භාවනාවෙන් සිත දියුණු කර ගැනීම නිසා. එනිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධයන් ප්‍රමණක් මේ අබෞද්ධයන් වශයෙන්ුත් භාවනා ක්‍රම ගැන වඩා උනන්දුවක් ඇති වුණොත් අපට මිල මුදල් වලින් කළ නොහැකි පුදුමාකාර ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා සම්බන්ධ වැඩිපුර කරුණු අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් අපි සලකා බලමු ආනාපාන සතිය කෙටියෙන් ආනාපාන සතිය වැඩිම පුදුමාකාර අනුසස් ගැන සිත දියුණු කර ගැනීමට ප්‍රයෝගී වෙන බොහොම සරල භාවනාවක්. සමහර විට අධ්‍යාපනය ලබන සිසු දරුවෝ මේ සම්බන්ධව යෙදෙනවා නම් පුදුමාකාර ප්‍රතිපාලන ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩමට පළමුවෙන් වේලාසනින් අවදි වෙලා අඩු ගාන විනාඩි 10ක් තරම් කෙටි වේලාවක් අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න. ඒ සිද්ධ වෙන්නේ විසිරෙන සිත එක්කාසු කරන්න හුරු වීමයි. විසිරෙන සිත එක්කාසු වීම නිසා කරන පාඩම ධාරණය වෙනවා. කරන පාඩමේ අර්ථය පැහැදිලිව වැටහෙනවා. ඉතින් මොනතරම් වටිනා දෙයක්ද? යම් කිසි වෙලාවක පන්තියක පාඩම් කරන වෙලාව නැත්නම් ලිපියක් ලියන වෙලාව රචනාවක් කරන වෙලාව ගණනක් හදන වෙලාව මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නකොට විනාඩි භාගයක් හරි අස්වාස ප්‍රස්වාස ආරමුණේ සිහිය පිහිටුවාගෙන පටන් ගන්නවා නම් ඒ කාරණේ බොහෝම සාර්ථකව සංසුන්ව එවාගෙම निराකූලව නිවැරදිව කරන්න පුළුවන් නිදා ගැනීමත් එහෙම නිදාගන්න ඉස්සර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ විනාඩියක් දෙකක් තම්පත් කරගෙන සිත නිදාගත්තනම් මුළු නිින්දම සපදායක නිින්දක් බාටපත් වෙනවා මේ සිත සංවර කර ගැනීම මේ වාගේම යම් කිසි කෙනෙක් තමාට දෝෂාරෝපණය කරනවා මේ දෝෂාරෝපණය කරන වෙලාවේ තමන්ගේ සිත සංසුන් කරගන්න ආනාපාන සතිය වැදගත් වෙනවා ආනාපාන සතියේට සිහිය පිහිටුවා ගත්තම අර දෝෂාරෝපණ ඇහෙන්නේ නැහැ පින්නතුන් අහලා ඇතිනේ අර දීඝභානක අබේ කියන මහා ස්වාමින් වහන්සේ ආර්ය වංශ දේශනාවක් පැවැත්වුවා තිස්ස මහරාමී. ඒ කාලේ අද වගේ නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙනවා බණ අහන්න. මොකද මේ ආර්ය වංශ දේශනා කලාතුරකින් අහන් ලැබෙන්නේ මුළු රාත්‍රියම අතරක් නෑර පැවැත්වෙන දේශනාවක්. ඉතින් එදා අවිත් හිටියා මහේ ශාක්‍ය සංඝේස්තර ස්වාමීන් වහන්සේලා පා බණහන්ද. විශාල සංඝ පිරිසක් හිටියා බණහන්ද. උදේ පාන්දර ධර්ම දේශනාව නිමවා පිටත් වුණා දීගභාන කාබේ ස්වාමීන් වහන්සේ. ඊට මුලින් ඉස්සරහින් යනවා වැඩිහිටි හාමුදුරු නම අද යොදුනක් මානේ මේ දේශකයන් වහන්සේද බැන බැන ගියානේ. අද යොදුනක් මාසේ බැන බැන ගියා. මේ ඉස්සරහින් යන්නේ ඊළඟටම තමයි අබේ ස්වාමීන් වහන්සේ වඩින්නේ. ඉතින් අනේ යොදුනක් යොදුනක් අඩ යොදුනක් කියන්නේ ගව් දෙකක්නේ. ගව් දෙකක් අද කාලේ හැටියට හැතක්ම පහක් තරම් දුර. පාගමණී වෙන්නේ. ඉතින් මෙහෙමකින් දෙමන් සංදියකින් දෙපැත්තට වඩින්න තියෙනවා. දේශකයන් වහන්සේක පැත්තකට වඩනවා. අර බණිමින් ගිය ලොකු ස්වාමීන් වහන්සේක පැත්තකට වඩිනවා. මේ වඩින්න පළමුවෙන් හැරෙන්න පළමුවෙන් මේ ධර්ම කතික දීඝාන කබේ ස්වාමීන් වහන්සේ අර බණ බණ ගිය ගිය ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පාල්ලා වැඳන්නේ. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තටයි වඩින්නේ. මේක දැක්කම මේ දීඝානක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විහාරස්ථානියට වැඩියාට පස්සේ වැඳලා හැවා ස්වාමීනි මේ අඩුව දුණක් මානේ බැන බැන ආපු අර ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීනි පා අල්ලලා වැන්නේ? එතකොට මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ "ඇවැත්නි මට ඇහුනේ නෑනේ. මගේ පියවරකින්වත් කමටාට මිදුනේ නෑනේ. එනිසානේ මට මැහුනේ නැති නිසා මම වැන්දා." ඉතින් මොනතරම් පුදුමද භාවනාවකින් හිත පුරුදු කරගත්තාම මොනතරම් සනසුමක්ද අර හාමුදුරන්ගෙත කොච්චර නිමෙන්දැද්ද උනාසේ බැන බැන ආවයන්ගේ සීරිසාවකින්නේ අන්තිමේදී හිත නිවිලා හිතේ සංසුම් බව කෙන්නේ තමන්ගේ විහාරස්ථානෙට වඩින්න ඇත්තේ මේ දේශක ස්වාමීන් වහන්සේට බිනක්වත් හානි නොඋනේ අර භාවනාවෙන් හිත පුරුදු කරගත්ත නිසානේ අපේ ලංකාවේ තියා මහා සංඝරක්කිත කියලා සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් උපසම්පදාවෙන් ඩොක්ටර්ට වයස 80ක් 90ක් වෙන්න පුළුවන්. අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ උපස්ථායකයන් වහන්සේ ඇහුවා ස්වාමීනි මේ අරිහත්ත්වයට පත්ුනේ කවදද ස්වාමීනි? මරණාසන්න මොහොතේ අහන්න කැපයිනේ කියන්නත් පුළුවන්. ඉතින් මේ ගරු ස්වාමීන් වහන්සේ කියව ඇවැත්නි මං රහත් වුණේ නැහැ. මගේ බලාපොරොත්තුව මෛත්‍රී බුද්ධ ශාසනයේ රහත් වෙන්නයි පැවිදි වෙලා. අනේ ස්වාමීන් වහන්සේ රහත් කියලා මුළු ලංකාව ප්‍රසිද්ධයි. දැන් ඔන්න අවසාන ගෞරව දක්වන්න 12 යොදුනක් මානේ සෙනඟ රැස් වෙලා. ඉතින් ඒ ඒසා විශාල පිරිසකට ඔබ වහන්සේ පෘතුජනම අපවත් වුණා කියලා දැනගත්තොත් විපිලිසරයක් එනවනේ. එහෙනම් එවත්නි මගේ ඇඟ ටිකක් කෙලින් කරලා හාන්සි කරලා ඔය අත් එළියට වඩින්න මට විවේක දෙන්න ටික වෙලාවක්. ඒ විදිහට කළා. තත්පර ගානයි ගත උනේ. මේ උත්තමයන් වහන්සේ රහත් වුණා. අසුරසනක් ගහලා කැඳේ ඇතුළට උපස්ථායකයන් වහන්සේ. කිව්වා දැන් මං රහත් වුණා. අනේ ස්වාමිනී මේ නැගිට ගන්නත් බැරි වෙලාවේ රහත් වුණා කියන එක මහා දුෂ්කර සිද්ධියක් නේද? කාර්යයක් නේද? නෑ ඇවැත්නි ඒක නෙමෙයි. මං උපසම්පදාව නෙමෙයිට අවුරුදු 60කට ඉස්සෙල්ලානේ උපසම්පදා මාලකේ පටන් අද වෙනතුරු මගේ පියවරකින්වත් භාවනා කමඨාන බිඳුනේ නෑ. ඒකයි ආශ්චර්ය දුෂ්කර දෙයි. මේ විදිහට කියලා උන්වහන්සේ සංඝ පිරිසට අනුශාසනා කරලා අරිහත්යෙන් සමසීසී වෙලා පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍ය භාගනීය සංඝරක්කත ස්වාමින් වහන්සේත් උපසම්පදාවෙන් 55 වෙනි වසරේදී ඔය වගේම අවසාන මොහොතේ රහත් වුණා. ඉතින් මේ தත්ත්වය කොහොමද සිද්ධ වුනේ? භාවනා පුරුදු කර ගැනීමෙන්නේ මේ වගේ එකක් දෙකක් නෙමෙයි අපට අහන්න දකින්න කියවන්න ලැබිලා තියෙනවා සිය දහස් ගණන් කරුණු භාවනාවෙන් මෙලොව වශයෙන්ම ලබා ගත හැකි අනුසස් රාශියක්. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරන ගිහි පැවිදි සෑම සත්පුරුෂතුමන්ට භාවනාවෙන් නියම ඵල නෙලා ගන්නට ඕනේ. වෙනත් බාහිර වැඩ කොතෙකුත් අපට තියෙනවා. ඒ හැම කටයුත්තක්ම භාවනාවෙන් කරන්න පුරුදු වුණා නම් අපට કોઈ වෙලාවකවත් හිස් වුණා කියලා ආපසු කනගාටු වෙන්න පසුතැවෙන දෙයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන හැම කටයුත්තකදීම යෝනිසෝ මනසිකාරයට අනුරූපව භාවනාවක් හිතේ පුරුදු කර ගැනීමයි. ඉන්නතුන් අහලා තියෙනවා නේද අර ගිරාකටෙක් භාවනා කළා දෙයක් ගත්ත හැටි ඒ කියන්නේ බුද්ධ කාලයේ කම්මාස ධම්ම කියන නියංගම් ප්‍රදේශේ කුරුණාට ගමදියුතලේ කුරුණාට අද කාලේ දිල්ලිය ප්‍රදේශය එක්තරා මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක නළුවෙකුගේ ගිරා පැටවෙක් අමතක වෙලා ගියානේ මේ ගිරා පැටවාට මිනිස් බසින් කතා කරන්න පුරුදු වී තිබුණා මෙහෙණින් වහන්සේලා මේ ගිරා පැටව හදාගත්තා නමක් තිම බුද්ධ රක්කිත ඉතින් මේ බුද්ධ රක්කිතට සංඝ ස්ත්‍රීන් වහන්සේ කිව්වේ බුද්ධ රක්කිතේ අප ළඟ ආශ්‍රයනකොට පැවිද්දන් ළඟ ආශ්‍රයනකොට නිකන් ඉන්න එපා දරුව භාවනාවක් කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බැහැනේ. මේ තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්නේ. ඇටසැකිල්ලක් බව හිතාගෙන අට්ටි අට්ටි අට්ටි කියමින් ඉන්න. මේකයි උපදේශය. ඉතින් මේ වෙලාවේ මේ ගිරා පැටවා මේක පාඩම් කරගෙන අත්තක් උඩට ගියත්, කොරණක් උඩට ගියත්, වහලයක් උඩට ගියත් හැම වෙලාවෙම අට්ටි අට්ටි අට්ටි කියමින් ඉන්නවා. අන්න දැන් හිත ඒ තැනත්ගේ සතාගේ හිත අට්ඨී කියන සංඥාවෙන් පුරුදු වුණා. එක දහසක් උදේ ඉර අවතපමින් තොරණක් ආගේ ඉන්නකොට සකුණාග්ගේ කියන උකුස්සෙක් ඇවිල්ලා මේ ගිරා පැටව දැහැගත්තා. මේක සාමාන්‍යයෙන් වහන්සලා දැකලා අත්පොළ සංගාලා මේ උකුසා බිය ගන්වලා ගිරා පැටව මුදවාගත්තා. මුදවාගෙන සාතු කළ ඇසුවා බුද්ධ රක්කිත මේ උකුසා දැහැගෙන යනකොට මොකද දරු හිතුනේ? ආර්යාවෙනි මට හිතුණා ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැහැගෙන යනවා කොතනක හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා සාදු සාදු බුද්ධ රාක්ෂිතය මේ ජීවිතේ මඟඵල නිවන් ලැබුණත් මතු අනාගතේ නිවන් දකින්න මේකම ඇති මේකම භාවනා කරන්න මේ කුමක්ද අර ගිනා පැටවට බයක් නැති නූනේ අර හිත භාවනාවෙන් පුරුදු කරගත්ත නිසානේ මේ ළඟදී අපේ භාවනානියෝගයේ සදහවත් මහත්මියක් අත්දැකීමක් කිව්වා මේ අප්‍රේල් මාසේ අකුණු පුපුරනවානේ එතුමා භාවනායේදී ඉන්නකොට එකපාරට ගිනි බෝලයක් අරමුණු වුණාලු. ගිනි බෝලයක් අරමුණු වුණා ඊතර භාවනාවට. එතුමා භාවනාවෙන් ඉන්නවා සමාපත්තියෙන් වගේ ස්වල්ප වේලාවකින් නැගිට්ටා. නැගිටලා බලනකොට ගෙදරට අකුණක් පුපුරලා ගෙදර වහල කැඩිලා. එතුමාට කිසියම් ගාණක් නෑ අනෙක් ගෙදර කවුරුත් කම්පණයටපත් වෙලා. එතුමා දන්නේත් නෑ මේ කුමක්ද හිතේ අකම්පිත බවක් ඇති වුණේ භාවනාවෙන් දියුණු වෙච්ච නිසානේ. මේවා කවුද ගෙන දෙන්නේ? භාවනාවෙන් හිත පුරුදු කිරීමේ ආනිසංස වශයෙන්ුයි. එනිසා භාවනාව කියන එක තාවුතුම් සම්පත්තියක් පිළිවෙතක්. මේ පිළිවෙත අපි අනුගමනය කරමු. ඒ පිළිවෙත අනුගමනය කරන අතරත තවදුරට නිවැරදිව කමඨහන් දෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමු. ඊට සුදුසු භාවනා කමඨහන් ගැන සාකච්ඡා කළ ආબોධයක් ලබා ගනිමු. එසේ ආબોධය ලබා ගනිමින් මේ භාවනා මනසිකාරයේ දිනපතාම අවදි වූ තැන පටන් නිින්දට යනතුරු අතරක් නෑර පුරුදු කර ගනිමු. උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න පුළුවන් මම අද බුදුගුණ භාවනාවෙන් කාලය ගෙවන්නේ. මම අද මෛත්‍රී භාවනාවෙන්, මම අද කරුණා භාවනාවෙන්, මම අද මුදිතා භාවනාවෙන්, මම අද උපේක්ඛා භාවනාවෙන්, මම අද පිළිකුල් භාවනාවෙන්, මං කරණීය මෙත්ත සූත්‍ර භාවනාවේ මම අද මරණානුසති භාවනාවේ මම අද අනිත්‍ය සංඥා භාවනාවේ තමන් අදිෂ්ඨාන කරගන්නවා අදිෂ්ඨාන කරගෙන යන්නේ හැම විටම යටත් පිරිසෙන් ශරීර ප්‍රතිජාගන කටවල දෙපවා භාවනා කරන්න අපි පුරුදු වෙමු. එසේ පුරුදු වෙනකොට පුදුමාකාර මානසික වින්දනයක් ලබන්න දිනපතා පුළුවන් වෙනවා. අකම්පිතියටක් ඇති වෙනවා. තරහා යන අරමුණේ තරහා නොවී යනවා. බිය වෙන අරමුණේ බියක් ඇති ගැනීමක් නැතුව සහනයක් ලැබෙනවා. ආසාවල් ඇති වෙන රාග සහිත සිතුවිලි ඇති වෙන අරමුණේ හිත විතරාගිව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ශෝක වෙන අරමුණේ ශෝක නොවී ඉඳ පුළුවන් වෙනවා. ඔය වාගේ අනේකානිසංස එදිනෙදා වින්දනය කරමින් ජීවිත සම්පත්තියක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සම්පත්තිය තවත් ඇයට මඟ පාදා දෙමින් උපකාර වීම බුදුසසුනේ චිරස්ථිතිය පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේ යස්සේ සුබද්දරේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සම්මා විහරණයෙන් වෙසෙත්නම් ලොව රහතුන්ගෙන් හිස් වෙන්නේ කිව්වේ තමන් සීලයක් රකින්නවා නම් තවත් අයට සීලවන්ත වෙන්න උපකාර වෙනවා තමන් සමත භාවනාවක් කරනවා නම් තවත් අයට සමත භාවනා කරන්න උපකාර වෙනවා උපදෙස් දෙනවා ධෛර්ය දෙනවා තමන් විපස්සනා වඩනවා නම් තවත් අයට විපස්සනා වඩන්න උපකාර වෙනවා තමන් ධ්‍යානයක් ලබාගෙන තියෙනවා නම් තමන් ලබාගත් බව නොකියා අන්‍යයටත් ධ්‍යාන ලැබෙන්න උපකාර වෙනවා. තමන් අභිඥාවක් ලබා ගත්තනම් අන්‍යයටත් අභිඥා ලබා ගන්න උපකාර වෙනවා. මේ විදිහට තමන් ලබා ගන්න උතුම් ධාර්මික निराமிස ධර්ම සැපය තවත් අයට බෙදා දෙමින් බුදුසසුනේ චිරස්ථිතිය සලසාලන්න පුළුවන්. මෙන්න මේක නිසා මේන් ලැබෙන මානසික සුවේ තමන්ටත් දෙවියන් සහිත සමස්ත ලෝකයාටත් හිතසුව පිණිස බෙදා දෙන්න පුළුවන් උතුම් රසවත් දෙයක් වෙනවා. නිසා මේ භාවනා මාර්ග අපි අනුගමනය කරන්නට ඕනේ. සෑමදාම අපි භාවනා ගැන කතා කරනවා. භාවනා ප්‍රතිඵල ලබා ගන්නැත්තෝ බොහොම ඉන්නවා. තව තවත් ලංකාදීපේ භාවනා මනසිකාරයෙන් ප්‍රතිඵල ලබා ගන්න වාසනාවන්තව වැඩි වැඩියෙන් පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ථේරවාද බෞද්ධ රටවල් වශයෙන් බුරුම රට, තායි රට, වෙන රටවල බොහෝම භාවනා දියුණු කරගත්ත ගිහි පැවිදි බෞද්ධයෝ ඉන්නවා. අපේ ලංකාවේ ඉස්සර ඇඟිල්ලක් දෙක්කල කියන්ට බැරි තරම් ආර්යයන් වහන්සේලා අධිගමලාභීන් වහන්සේලා හිටියා. ඉදිරි අනාගතෙත් එසේම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරත මේ අතුතුම් වෙසක් පුන් පොහෝ දෙහි නිමිත්තෙන් හෝ විසක් සතියේ නිමිත්තෙන් පැවැත්වෙන මේ උතුම් ධර්ම දේශනාව තුළින් අපි මේ වර්ෂය පුරා භාවනා මනසිකාරයෙන් රටේ තියෙන අසහනකාරී තත්ත්වයන්ද සංසිඳවාගෙන ලොවට සැනසුමත් උදාපත් කරගනිමින් ආධ්‍යාත්මික సంతානේ අභිවෘද්ධිය සඳහා භාවනා කර ගැනීමට අදිෂ්ඨාන කරගනිම ඒ භාවනා තුලින් මගඵල නිවන් සුව සාක්ෂාත් කරගත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපටත් අපේ ජීවිත කාලය තුලදී අප්‍රමාදව සමති උපාසනා භාවනා මාර්ගයේ අභිවෘද්ධියට ගමනට දියුණු කරගෙන මෙලොව වශයෙන් කායික මානසික සනසිල්ල විඳීමෙන් සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සම්පත්තියට සුදුසම් බාටපත් වෙමින් අතරක් නෑර සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් වඩමින් දෙලව ජයගෙන කෙලවර බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු